තවත් කෙනෙක් ගිහිල්ලා අහනවා ස්වාමීනි මේ ආරණ්‍යෙන් එක හිමාලයට යන්නට ඕනේ. ඇයි? විසිවුරුත් එක්ක සාකච්ඡා කරන්නට ඕනේ. මොනවා සම්බන්ධද? මේ ලෝකේ අපට නොතේරෙන ප්‍රශ්න තියෙනවා. ඒවා සාකච්ඡා කරන්නට ඕනේ. වෛරක මාරු වෙලා දන්නේ. මාරු ප්‍රශ්න. විසිවුරුත් එක්ක ගිහින් මොනවද කතා කරන්න තියෙන්නේ? හිමාලයට යන්න එපා. හරි කරදරයිනේ. ස්වාමිනේ මේ මේ තියෙන දානේ වළඳලා විවේකී. එහෙම හිඳලා ඉඳලා දැන් මට බැරි ගෑවිලා තියෙනවා. වස් 18යි. ආයි මේක කරන්න බෑ. මට බැරි ගෑවිලා තියෙනවා. දැන් එයාට සපයි කියලා හිතන්නේ මොනවට සාපේක්ෂවද? අර ආරණ්‍ය ජීවිතය දැන් දුකයි. ඒකට සාපේක්ෂව සපයි කියලා හිතන අරක. ඉමහල ඉන්න කට්ටිය මොනවද හිතන්නේ? ස්වාමිනේ කොහොමද සමාජයට යන්නට ඕනේ. ඇයි? අපි දන්න දේ කටට කියන්නට ඕනේ. ඒ මිනිස්සු ලොදව් කරා. ඒතකොට මේ ලෝකේ හැමදාම ඒ ඒ සැප තීරණය වෙන්නේ දුකට සාපේක්ෂව දුක තීරණය වෙන්නේ සැපට සාපේක්ෂව. හැබැයි එකක්වත් ස්ථිරද? ඒ ඒ தත්ත්වයට අනුව ඒක වෙනස් වෙනවා. මොන මනුස්සයාට සැප තියෙන්නේ මොනවට සාපේක්ෂව? හම්බෙන බෝතලයට සාපේක්ෂව. කාලක් හම්බුනේ. අද නම් දවස ටිකක් අපලයි වගේ. ඇයි? කාලේ කුප්පිය මදි. වැනෙන්නවත් මදි ඒක. එහෙනම් මේ ලෝකේ හැම කෙනාටම සැප තීරණය වෙන්නේ එයා විඳින දුකට සාපේක්ෂව නම්. ලෝකෙ මිනිසුන්ට දුක තේරෙන්නේ එයා සපයි කියලා හිතන ඒ ලෝකෙට සාපේක්ෂව නම් අපි සිත මේ කමඨානේ රැඳුණයි කියන තීරණයට ආවේ අර කලබලකාරීත්වයට සාපේක්ෂව නම් ඊට වඩා කලබලකාරී තත්ත්වයන් තව තියෙන්න පුළුවන්ද බැරිද? එහෙම තිබුණා නම් ඒකට සාපේක්ෂව මේක නිවිලාද නැද්ද? එතකොට දැන් සමාධියට ඇවිල්ලා නැහැ කියන එක දැන් ඔප්පු වෙනවා. දැන් අපේ අරමුණක සිත පීඨවන සීලය සමාධිය මොකද්ද? ප්‍රඥාව. හැබැයි අපට මේ සතර මහා භූතවල මේ අභිලාෂ තේරෙන්නේ නැහැ. නාම රූප හැදෙන්නේ කොහොමද දන්නේ? ඒවට වටිනාකම් ලැබෙන්නේ කොහොමද දන්නේ? දැන් බලන්න මේක පොඩි කරලා දූවිලි කළා. රුපියල් 270යි කියලා මම කිව්වා කවුරු 270යි කියන්නේ. ඔව් 270යි. මොනවද? මේ තියෙන කෝප්පේ මේකට 270යි. උත්තර මවුල් වෙලා. භාවනා කළා වයර් මාරු වෙලා. මෙතන කොයිද කෝප්පය තියෙනවා. මේක පොඩි කරලා දූවිලි කළා මේක මිශ්‍ර කරා. 27ක කෝප්පේ මේක තියෙනවා මම මම දන්නවා තියෙන බව. අපි මිනිස්සු පිළිගන්නේ නැහැ. හැබැයි ඒක ඒමම කැටි කරලා අච්චුකට වක්ක ලස්සනට අදලා තියෙනවා. 270යි. ස්වාමිනී 500ක් විතර වටිනවා ඒක. කොයි කාලෙද ගත්තේ? අවුරුදු දෙකකට කලින්. ඒ කාලේ හරි 270. 600 ගාන මේ ඊපරද ගත්තනේ අපි. දැන් මිනිස්සු පිළිගන්නවානේ මෙතන මේ 270ක් තියෙන බව. ටික වෙලාවකට කලින් 270 නැහැ කිව්වනේ. එහෙනම් මේ ලෝකේ සාමාන්‍ය මිනිසුන්ට පේන්නේ නැති දේවල් එයාට පේන්න ඕනේ. මේ නාම රූප හැදෙන නැටි එකට වටිනාකම් ලැබෙ නැටි වටිනාකමට අනුව ලෝභ දේශ මොහ අට ගන්න නැටි. ඒ ලෝභ දේශ මොහොල්ට මේ සිත බැඳෙ නැටි. ඒ නිසා සංස්කාර හැදෙ නැටි. ඒ නිසා යා මේ ලෝකේ ස්ථිර පදිංචි කරුවෙක් වෙන්න ඇති. මේවා වැටහෙනවනම් ඒ ඒ ඒ අභිලාෂයට තේරෙනවනම් හරියටම හරි එයාට යමක් වැටහෙනවා. දැන් සමාධිය තුල ප්‍රඥාව පාළ වුණ නැත්නම් එයාට මොකවත් තියෙන එදත් කෝප්පේ හදත් කෝප්පේ. කෝප්පේ නැත්නම් කෝප්පේ නැහැ. මේකනේ සාමාන්‍ය පුදුජන ස්වභාවය. දැන් ඒ ස්වභාවයේ වෙනසක් තියෙනවද? එහෙනම් අපි සීලේ සමාධි වෙලා නැහැ සමාධි වුණ නැති නිසානේ ප්‍රඥාව නැත්තේ. එහෙනම් සමාධි වෙලා නැතිනම් අපිට තේරෙනවනේ මේක සමාධි වුණා කියලා. අරමුණ කීටියනේ. ප්‍රශ්නයක් නැහැනේ. සිත හරියට තම්පන. එතකොට මම සමාධියක් වාගේ එකක් හිතනවාද? ඇත්තටම සමාධිය හිටියද? ඇත්තටම සමාධිය නම් මට ගොඩාක් දේවල් වැටහෙන්න ඕනේ. මට මේක වැටහෙන්නේ නැහැ මට මොකද තේරෙන්නේ නැහැ. සමහර දේවල් කිව්වම ඒ කියන සරල සිංහල වචන තේරුම් ගන්නත් බෑනේ. එහෙනම් මේක සමාධිය නෙමෙයි සමාධිය වාගේ එකක්. දැන් අපි බලමු දැන් කමඨාන කොතනද වැරදිලා තියෙන්නේ කියලා. ඒක හදන්න එපා. දැන් කොහොමද සිත පිටවෙන්නේ? කමඨාන කියන්නකෝ. සීය පිටවුවත් ඒ කමඨාන වැරදි. ආස්වාස ප්‍රාස්වාස මත සිත පිහිටා සිත පිහිටා සිය පවත්වන්න කියලා කිව්වා. ඔව්. එතකොට ආස්වාස ප්‍රාස්වාස කියන්නේ ගනුදෙනුවක් නේ තියෙන්නේ. දැන් ඇයෙන් බනකොට බනකොට ගනුදෙනුවක් නෙමෙයිද? කනට ගනුදෙනුවක් නෙමෙයිද? සිතට ගනුදෙනුවා, නාසයට ගනුදෙනුවා, රසට ගනුදෙනුවා, ස්පර්ශයට ගනුදෙනුවා. දැන් මේ හැම දෙයක්ම ගනුදෙනුවක් නේ. ඒතර මේ ගනුදෙනු හැම එකටම එක්කෝ අපි ඇලෙනවා නැත්තම් ගැටෙනවා. මොකටද හැලෙන්නේ අපි සාමාන්‍යයෙන්? ලැබෙනවට ඇලෙනවා යනවට අයින් වෙනවට ගැටෙනවා හරියටම හරිද වැරදිද දැන් බලන්න ලැබෙනවට හැලෙනවා නොලැබෙනවට අයින් වෙනවට ගැටෙනවා දැන් මේක හරි කිව්වනේ දැන් මම ආය යනවා දුක වේදනා කරදර කම්කටොළු කනේ පාරවල් පොළු පාරවල් ලැබෙනවා මේකට ඇලෙනවද ගැටෙනවද ගැටෙනවා අම්මෝ ඒව බෑ ඒක හරියන්නේ ගැටෙනවා ප්‍රශංසා කීර්ති නිന്ദා අපහාස මේවා ඔක්කොම ටික මේ අපට නොලැබෙනවා ලැබෙනවා නොලැබෙනවා දෙක තුල ලැබෙනකොට දුකකුත් නොලැබෙනකොට සැපයිකුත් දැන් මම දැන් අර සංකල්ප වෙනස් වුනේ නැද්ද ඇයි ඒ වෙනස් වුනේ ලැබෙන එක වාසියක් කියලා විතරක් අපි තරණ හිටියා අවාසි දේවල් ලැබුණා ඇලෙන්නේ දැන් ගැටෙනවා හැබැයි වාසියක් නම් ඇලෙනවා. නොලැබෙන දේ අවාසියක්. ලෝභය අයින් වෙනවා. ද්වේෂය නැති වෙනවා. මෝහය නැති වෙනවා. දැන් මේකට අපි ඇලෙනවද ගැටෙනවද? ඉතල ගැටුණා නැති වෙනකොට ගැටෙනවා. දැන් ඇලෙනවායි. ඒක යන්නමනේ ඕනේ. දෙයනේ මේවා ඉවර වෙනවනම් මොනතරම් ශ්‍රේෂ්ඨයිද? මගේ චරිතය හොඳට ලස්සන වෙනවනේ. එහෙනම් මේ නැති වෙනකොට අපිට අවශ්‍ය දේ නැති වෙනකොට ගැටෙනවා. අනවශ්‍ය දේ නැති වෙනකොට ඇලෙනවා හරි සන්තෝෂය. ඕම තමයි වෙන්න ඕන. ඕම තමයි යන්න ඕනේ කියලා එහෙනම් යමක් ලැබෙනකොට ළමක් යමක් යමක් නොලැබෙනකොට ඇලීම ගැටීම තීරණය මොන මතද? අපි බලාපොරොත්තු වෙන දේ මත නෙමෙයිද? දැන් මිනිස්සෙක් ඉන්න නිකන් උදාහරණයක්. උදාහරණ කිව්වම තමයි ගොඩක් වැටෙන්නේ. මිනිස්සෙක් ඉන්න ඒ කාලේ පෙම්වතිය දැන් ආයි මට කැමති වෙලා තියෙනවා. එයා තාම කසාද නොකල් කලබල වෙලා මේ මිනිස්සයා බැන්දනේ. පස්සේ මේ මිනිසයා කාගෙත් එක්ක යාළු වෙලා පැනලා ගිය හැමෝ දෙයියනේ නිදාස අර මිනිසයත් එක්ක මට සන්තෝෂයෙන් ජීවත් වෙන්න පුළුවන් කියලා ප්‍රාර්ථනා කරනකොට මේ මිනිස අල්ලපු ගෙදර මිනිසත් එක්ක සම්බන්ධයක් ඇති වෙනවා. මේ මිනිසයා සාදුකාර දිලා සන්තෝෂන මේ මිනිසට ඒ තරම් සන්තෝෂයක් නැහැ. ඒ මිනිසයා ගෙදරට එන වෙලාවට මේ මිනිසයා ගෙදරට යන්නෙත් නැහැ. මේ සම්බන්ධය වැඩි වෙන්න ඕනේ. මේ සම්බන්ධ උඩු දුවන්න ඕනේ. මේ කට්ටිය පැනලා යන්න ඕනේ කියලා මේ මිනිසයා බුදුන් වඳිනවා. පැනලා ගියා මිනිස්සු ඇලතර අන්න ඔයත් බාහිර ගියා. ලෝකේ දුකයි. හැමදේම අනිත්‍යයි. ඇයි මේ මනුස්සයා බලාපොරොත්තුනේ ඒක? හැබැයි මේ මනුස්සයා ගොඩාක් පෙම්බැඳිලා මේ මනුස්සයා දිහා කවුරු බලන්නවත් හොඳ නැහැ කියලා කියනකොට බැරි වෙලා බැලුවොත් අර මනුස්සයා මැරෙනවා මියා මනුස්සයාට. කීයෙන් අයිනෝ. දැන් බලන්න කතන්නේ මේ බලාපොරොත්තු මට නේද ඒක කියන්නේ. එතකොට දැන් අපි සමාධිය කියලා හිතන්නේ සමාධිය වෙන්න බෑනේ. ඇයි? සමාධිය හිතන්නේ කොහොමද? සිතිවිල්ලක් නැත්තම්. දැන් මම සිත මේකේ හොඳට පැවතුනයි කියලා දැනගත්තේ කොහොමද? වැරදිච්ච තැන ඒක. ඒ හාමුදුරනේ 100න් සමාධියක ඉන්න පුළුවන්. රාගයක් ඇති වුණා ඇති වෙච්ච රාගය මත සිත පීඩවල 100න් ඉන්න පුළුවන්. පේන දිහා බලාගෙන 100න් ඉන්න පුළුවන්. ඇයෙන දිහා බලාගෙන 100න් ඉන්න පුළුවන්. සමාධිය 100න් ඉන්න ක්‍රමයක් වෙන්නන සමාධිය සිතිවිලි නැණ බිඳුවයිනේ. ඒතකොට 100න් ඉන්න බව කොහොමද දන්නේ? සිත පමණක් පවතිනවා. සිතිවිලි කියනවා. එතකොට අපි හම්බුන කියන කමඨානකට උත්තර සමාධිය තිබුණා. 100 පැවතුණා. එතකොට 100 හරියට කමඨානේ පැවතුණා නම් ඒක සමාධිය නම් ඒක දැනගත්තේ කොහොමද? ඒ කියන්නේ ඔරිජිනල් එක නෙමෙයි. සිත යම් කිසි පමණකට චිත්ත වීකල අඩු වුණා. සිත යම් කිසි පමණකට සුවයකටපත් වුණා. හැබැයි ඒ කියන සුවයටපත් වෙලා නැහැ. ඒ අරමුණ තුළ රඳා පැවතිනෝනේ. හරියට මේ අරමුණ තුල රඳා පැවතුනාද කියලා බැලුවාම අපි හඳුන්නේ මේ අනන්ත අප්‍රමාණ චෛතසික ඇති වෙනවා. ඒ ඇති වෙන හැම චෛතසිකයක් තුළම සිත දුවනවා. දැන් අපේ හාමුදුරුවෝ මේ භාවනා කරපු කාලය තුල කාලය තුල කිසිම සිතිවිල්ලක් ඇති වුණේම නැද්ද? මොකවත් වෙන්නේ නැත්තම් මොන වගේ සිතිවිල්ලක්ද පවතින්නේ? මේ භාවනාව අරියට අරමුණ හිටපු කෙනා එක කාරණාවක් කියනවා. ඒක ඔබ වහන්සේගේ කටින් ආවොත් මම දන්නවා අරමුණේ පීඩුවා කියලා. ඒක ඉන්නේ ඒක එන්නේ අපු හැමෝම දැන් බලන්න. එතන රිදෙනවා. දැන් සෙරිදෙන. දැන් අපි යන්නේ වේදනාන් පසන දෙවුනි පියවර. කයන් පසන දෙවුනි පියවර. රිදෙනවා. දැන් මේකට මොකද්ද කියන්නේ? රිදෙන බව දැනගෙන ඒක බලාගෙන කියම වේදනාන් පසන. දැන් මම ආනවා රිදෙන්නේ කකුලට නම් රිදෙන්නේ කකුලට නම් සිත දැනගත්තේ කොහමද? සිතට දැනෙන්නේ කොහමද? එතකොට දැන් මෙතන රිදුනාම ඇත්තටම මෙතන රිදෙනවද? රිදෙන බව දැනගත්තට පස්සේ සිටිවිල්ල හරහා රිදෙනවද? එතකොට මෙතන රිදෙන්නේ නැහැ. දැනගත්ත සිටිවිල්ලයි රිදෙන්නේ. හරිද? හරි. එතකොට වේදනාව තියෙන කකුලේ කකුල දන්නේ කකුලට එතන සිතක් නැහැනේ. එතකොට මේක චෛතසිකයෙන් අපි දැනගන්නවා. මේක ප්‍රශ්නයක් තියෙනවා මෙතන වේදනාවක් තියෙනවා. දැනගත්තට පස්සේ තමයි රිදෙන්නේ. එතකොට මේක චිත්තානුපස්සනාවද වේදනානුපස්සනාවද? වේදනානුපස්සනාව කියලා කියන්නේ මේක වේදනාව සිතින් දැනගත්තම රිදෙන්නේ. චිත්තානුපස්සනාව කියලා කියන්නේ. එතකොට දැන් වේදනානුපස්සනාව වඩන ක්‍රමයක් තියෙන්නේ පායි. බුදුහාමුදුරේ දේශනා කරනවා. එතකොට දැන් වේදනානුපස්සනාව තුළ චිත්තානුපස්සනාව නම් වැඩෙන්නේ. හිත මුල් වෙලා අඳුනාගත්තට පස්සේ නම් රිදෙන්නේ. ඒතර වේදනාව පස්සනාව නැහැ නේද? ඒතර වේදනාව පස්සනාව කියන්නේ මොනවද? ඒක තමයි මම කිව්වර ප්‍රඥාවපත් ප්‍රශ්නේ කියන්නේ ඉතලා කායානුපස්සනාව වඩලා ඉන්න ඕනේ කියලා. වඩන වේදනානුපස්සනාව කියන්නේ දෙවෙනි පියවරනේ. දෙවෙනි පියවරම අපිට වැටහෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ප්‍රඥාව නැහැ. එතකොට කොහොමද හතරවෙනි ලෙවල් එක අපි තේරුම් ගන්නේ? ඒක ටිකක් ඇඩ්වාන්ස් එකයි. ඒකයි මම කියන්නේ ඒක ටිකක් මේක වඩ아가ගෙන යනකොට ඒක කතා කරමු කියලා. වේදනානුපස්සනාව තේරෙන අපලාදින් චෛතසිකය වෙනමයි. ඒ චෛතසිකය තුළ වේදනාවයි වෙන දෙකම දෙකක් දකින්න පුළුවන් එයා වේදනානුපස්සනාව වඩනවා. චෛතසිකයයි චෛතසිකය තුළ පවතින වේදනාව. ඒ දෙක දෙකක් වශයෙන් දකින්න ඕනේ. දැක්කොත් වේදනානුපස්සනාව වඩනවා එයා. හැබැයි චෛතසිකය වේදනාව දෙක එකට දැක්කොත් එයා වඩන්නේ චිත්තානුපස්සනාව. චෛතසිකයයි වේදනාවයි අතර ගනුදෙනුව ප්‍රත්‍යක්ෂ කරනවා ගනුදෙනුව දකිනවා ඒ දෙකම අත්හැරලා ගනුදෙනුව විතර දකින්න එයා මොනවද වඩන්නේ ධම්මානුපස්සනාව වඩන්නේ රිදෙනවා රිදෙනවා කියලා ඒ රිදෙන තැන මේ සිත පීඩවගෙන ඉන්නව නෑ මොනවද වඩන්නේ කායානුපස්සනාව. කියන දේකම මේක තියෙනවා අපලා. මේක ප්‍රඥාවට විතරයි ගෝචර වෙන්නේ. ප්‍රියවරෙන් ප්‍රියවට වඩාගෙන යනවා. ප්‍රමාණිකුල වැඩි. අපිට මේ අදිසිගම නැහැනේ. ඒක උදේ ෆ්ලයිට් එක තියෙනවද අපට යන්න? නෑ නෑ ප්‍රාණිනේ. ඒක උදේ අපට ගෙවල් තියෙනවද? ඔබිය උත්තර කරන්න කිරි උතුරන්න. මොකවත් නෑ. ඉන්න පාටකම ඉනිසර විවේකයෙන් වඩනවා. ඉනිසර විවේකයෙන් කියන්නේ මොකක්ද? ගොඩාක් කලබල වෙලා වඩන්න එහෙම එහෙමද කලබල වුණා කියන්නේ මේක වැදෙන්නේ නැහැ නිවන් මාර්ගයේ කලබල වෙන හැම මොහොතෙම වැරදෙනවා ආස්වාස ප්‍රාස්වාස මත අපි සිත පීඩවන්නේ යන්නේ. ඒ මත සිය පීඩවුවද? දැන් මේක බලාගෙන ඉන්නකොට ටික වෙලාවක් යනකොට ආස්වාස මත ප්‍රාස්වාස මත සිත පීඩවල ඒක මතම සියෙන් ඉන්නවා කියන මතකය දැඩිලස උපාදානය වෙනවනේ දොල්ලේ. ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවලා සිය පවත්නකොට සිය විතර පවතිනවද ආස්වාස ප්‍රාස්වාස මත මම අරුවේ ආස්වාස ප්‍රාස්වාස මත සිත පීඨවල සිය පවත්නකොට සිය විතරක් මෙනෙහි වෙනවද ආස්වාස ප්‍රාස්වාස මෙනෙහි වෙනවද ඒ කියන්නේ කමතාන මෝහයට අවුලා මුලාවට අවුලා මේ මුලාව මොකද්ද කියන එක දැනගන්න ඕන දැන් බලන්න මේක මත සිත පීඩන. මේක යෝග ටෙක්නික් එකක්. <clears throat> මේක මත සිත පීඩවල මම කියනවා මේ සිත ඕම ගෙනියන්න ඕම ගෙනියන්න. ඕම ගෙනියන්න ඕම ගෙනියන්න. එතකොට දැන් මම කමටාන දුන්නේ මොකටද? මේක මත සිත පීඩවන්න කියලා. මේක මත සිත පීඩෙවුවාම සිත පවතින්න ඕනේ කොයිද? මේක මත නේද? එතකොට මේ යනකොට එනකොට මේකත් එක්ක තියෙන්න ඕනේ නේද? එකපාරට කියනවා මේ හිත විතරක් පවතිනවා මේක උඩ එතකොට දැන් කර්මතාන හරිද වැරදි එයා ආස්වාස ප්‍රාස්වාස කරන්නේ ඉබේ තමයි යන්නේ ඉබේ තමයි එන්නේ හැබැයි ඒ ඉබේ යන්නේනක මත සිත පීටරුවනේ එතකොට සිතත් එක්ක තමයි එයා යන්නේ ඉන්නේ ඒතර ආස්වාස ප්‍රාස්වාස දැන් එයාට සම්බන්ධද නැද්ද ඒක අත්හැරුණාම දැන් කමටාන්න මොකද වෙලා තියෙන්නේ කොහේ හරි තැනක මුලා වෙලා වැටෙන්නේ නැද්ද දැන් මේක උඩ යනකොට මේකත් එක්ක තියෙන්න එපායි. මේක නැතුව යනවා නම් දැන් සිතට මොකද වෙලා තියෙන්නේ? අර දීපයකට නෙමෙයි සමවැදිලා තියෙන්නේ. වෙන හරමුකට නේදලා තියෙන්නේ. ආස්වාස කරන්නේ ප්‍රාස්වාස කරන්නේ නැහැ. ඒ දෙක හතර සිත පීඨව දැන් අපි උස්ම නවතින වෙලාවක් තියෙනවා. පැය එතකොට උස්ම නවතින් නැත්නම් ඒක ඉබේ යන එකක් නම් ඒක මත සිත පීඨව සිතක් ඒකත් එක යන්න එපාය. එහෙම වැටහෙන්නේ නැහැ. නැ වැටහෙනවා නම් ඔබ වහන්සේ සිත විතරක් තිබුණා මේ ආස්වාස ප්‍රාස්වා නැවතිලා ගියා එම එකක් වුන්නේ නැහැ කියලා කිව්වේ. ඒක තමයි නොදැනී යනවා කියලා කියන්නේම සිත අඩු වෙනකොට අර 100 අඩු වෙලා යනවා. සිතවිලි දෙකක් තුනක් පවතිනකම් ඒ අන්තිම මොහොතට වෙනකම් ඒක තියෙනවා යාට. එයාට ඒක දැනෙනවා. ඇයි? අර එක සිතවිල්ලටත් ඒක අවු වෙනවා. ටිකක් අඩු වෙනකොට දැනෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක එයා අත්හරිනවා. හොඳම උදාහරණය තමයි වාඩි වෙලා පරියන්කෙන් කරන භාවනාව සැතපිලා උන්දට කොට්ටමෙට්ට දාලා උන්දට විවේක සුවේ දොරවලු පාල වඩන්න කොට යනවා විනාඩි දෙක යනකොට නිින්ද මොකක්ද වෙලා තියෙන්නේ මම මේ භාවනාව ඉන්නවා මේ පියවර ඉන්නවා මේ පියවර මේම 100 කියනක ඒක අල්ලාගෙන ඉන්න තාක්කල් ඒක අරමුණේ පවතින තාක්කල් නිින්ද යන්නේ ඒක අත්තරපම හුද්දන අනන්ත අප්‍රමාණ තපස්වරුන්ට වෙලා තිනවා ඒ නිදාගෙන භාවනා කරනකොට මේම කරනකොට නිදියන. දැන් අපි හරියටම ඒක මත තිබ්බාම සිත සිතේ සිහිය තියෙනවා. හැබැයි <clears throat> ආසස ප්‍රාසසත් එක්ක මේක ගනුදෙනු කරමින් සිය පවතිනවා. කරන්නේ කෙරෙනවා. කෙරුවොත් කවුද ඉන්නේ? මාන්නේ ඉන්නවා. මාන්නේ ඉන්නවා. කෙරුවොත් මාන්නේ නැයි පුද්ගලයා නැහැ. ඒ හින්දා තමයි භාවනාව කියන එක කරන එකක් නෙමෙයි. කෙරෙන එකක්. අපිට කෙරෙන තැනට එන්න ඕනේ. ක්‍රමානුකූලව එක එක කමඨාන් වලින් පොඩ පොඩ පොඩ පුද්ගල ස්වභාවය අඩු වෙගෙන යනවා. ඒ අඩු වෙන හැම පුද්ගල ස්වභාවයක් තුළම මාන්නයත් ඒකත් එක්කම අඩු වෙගෙන යනවා. අන්තිම මොහොත වෙනකම් සිත බිඳුවට ගිහිල්ලා නැවතෙනකම් ඒ ආස්වාස ප්‍රාස්වාසත් එක්ක සිත ගනුදෙනු කරනවා. ඒක අත්හැරිය ගමන් මුලාවනවා. නිකන් නිවුණා වාගේ මොකද්ද එකක් වුණා වාගේ ඈ බැඳලා කරවලේ දැම්මා වාගේ මේ මොකවත් නැති තැනක නිකන් අතරමං වුණා වාගේ එකක් එනවා. ඒක මෝහයකට කියන්නේ. මුලා වුණ එකක් තමයි ඒ වෙලා තියෙන එක සමාධියක් නෙමෙයි. සමාධියකට ආවම සිත කොහමද කියලා මං කිව්වොත් දැන් ඔබ වහන්සේ ඒට ඇවිල්ලා කියනවා මේ වගේ එකක් උණයි කියලා. දැන් මොකද කරන්නේ? එනිසා ඔබ වහන්සේක අත්දැකීම කියනකම් මම ඒක කියන්නේ නැහැ. විදර්ශනාවට වඩන ක්‍රමය දැන් කිව්වොත් කායානුපස්සනාව වඩන්නේ නැතුව ඔබ වහන්සේ විදර්ශනා පැත්ත වඩනවා. ඒක විදර්ශනාවට හරවන්න අර වෙන්නේ නැහැ. ඇයි අර වෙන්නේ නැත්තේ? එන්ජිම ස්ටාර්ට් වෙලා නැහැ. යනවානේ ඇරුවොත් නෑ අර වෙන්නේ. ස්ටාර්ට් වෙන්නේ නැතුව කොහොමද අර වෙන්නේ? ඒ නිසා ඒක විදර්ශනාවට හරවන එක කායානුපස්සනාව ඉවර වුණාට පස්සේ ඒක කරන්න ඕනේ. කායානුපස්සනාවේ භාග්‍යවත් වහන්සේගේ සූත්‍රය ගොඩාක් කියනවා කරුණු. බාහිර දේ දකිනකොට බාහිර දේ දකින්නකොට මේක ඇති වෙන කෙලෙස් දිහා බලන්න. බයිද්දාව කායයෙන් කායනුපස්සී. කායේ කායනුපස්සී විරති. තියෙනවනේ. එතකොට අපි කෙනෙකුගේ චරිතය දිහා බලනකොට ඒ ගතිගුණ වලට ලෝභය ඇති වෙනව නේද? කෙනෙක්ගේ චරිතවල අඩුපාඩු දකිනකොට ද්වේෂය ඇති වෙනව නේද? කෙනෙක්ගේ චරිත දිහා බලනකොට රාගය ඇති වෙනව නේද? Taman තුල ඇතිවෙනා කෙලෙස් ඒ කෙලෙස් ක්‍රියා කරන ක්‍රමවේදය බලන එක ඒක කාය අනුපස්සනාවක්. සිතිවිලි එක එක ඒවා ඉපදෙනවා. ඒ හැම සිතිවිල්ලකටම කය ක්‍රියා කරන ස්වභාවය. දැන් යන්න හිතනවා මේ බණ මඩුවට. ඇයි යන්නේ? නිකන් යන්න හිතනවා. නිකන් යන්න හිතුනොත් නෑ යනවද? කාර වැඩේනේ. යන්න හිතුණා මම නැකිට්ටා. පිළුවත්තාව නිකන් නැකිට්ටා. නැකිටලා යනවා. එහෙම දෙයින් බෑනේ. අපිට මොන හේතුවක් තියෙන්න පා යන්න. හේතුව මොකක්ද සිත මොන එකක් කියවම යනවා. සිත කිව්වම බොනවා. සිත එහෙම යන්න බෑනේ. එහෙම බොන්න බෑ. අන්න බලන්න චෛතසිකයන් මේ කය පාලනය කරන එක දැනගෙන ඒක සම්මා වශයෙන් පාලනය කරනවා. එයාට ඕන දේ බලන්න දෙන්නේ නැහැ. එයාට ඕන දේ අහන්න දෙන්නේ නැහැ. එයාට ඕන හැටියට ඉන්න දෙන්නේ නැහැ. එයාට ඕන දේ සිතන්න දෙන්නේ නැහැ. ඒ ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය හරහා මෙයාව මොන සිතිවිල්ලාවත් එයා සම්මා පැත්තට අරවල වඩන තව කමතාවක් තියෙනවා. ආයන පසන ගොඩාක් පියවරවල් තියෙනවා. වේදනාව අඳුරන්න ගොඩාක් ක්‍රම තියෙනවා. ඉතින් අපට ගොඩාක් සරල ක්‍රමයකින් අඳුනාගත්තට වරදක් නැහැ. වේදනාව සංඥා වශයෙන් ගන්න. වේදනාව වින්දනයක් වශයෙන් ගන්න. වේදනාව කර්මයක් වශයෙන් ගන්න. වේදනාව අපිව නිරෝධ කරන මේ නිවන් මාර්ගයක් වශයෙන් ගන්නවා. ඕමෝම මේ වේදනාව දකින්න ගොඩාක් ක්‍රම තියෙනවා. අපිට කැමති ක්‍රමයට දකින්න පුළුවන්. ප්‍රායෝගික විදිහටම දකින්න එක තමයි වටින්නේ. වටින්නේ. ප්‍රැක්ටිකල් වෙන්නේ. කමඨාන තුල ගන්න බලාපොරොත්තුවක් ඇති වුණත් මොකද වෙන්නේ? දැන් බලාපොරොත්තු නෙමෙයි කියන්නේ. නවතින කමඨාන. මම හිතන හරියට එක වඩලා, ගියක් වඩලා, ටිකක් උඩින් ගිහලා ටිකක් සෙල්ලමක් කරනවා දැන් මම මිනිස්සු. අරද සාදුකාර දීලා මම නිකන් කවුරු දැන් මේ බලාපොරොත්තුෙන් වැඩුවොත් මොකද? ඒ භාවනාව හරි. ඒ කමඨාන හරි. ඒක වැඩින්නේ. ඒ කමඨාන වැඩෙන්නේ නැතනම් කෙලෙස් යටපත් වුණත් නේ. ධානයක් වුණා කෙලෙස් යටපත් වුණා තමයි ගෙන්නේ. දැන් මෙයා වඩන්න කලින් ඒ භාවනාවට දැන් කෙලෙස්යක් හදලානේ ලෝභය කියලා එකක්. ඒ ලෝභයේ පවතින තාක්කල්. එහෙනම් අපි සමාධියක් බලාපොරොත්තු වෙන භාවනා කළාම සමාධිය යන්න බෑනේ. මේක එයා බලාපොරොත්තු වෙනවනේ එකක්. ඒක අයින් කරන්න. නිවාගෙන නිවාගෙන නිවාගෙන යනකොට ඒක ඉබේපත් වෙන ඉබේ යම් වෙනවා. දැන් රාත් වෙන්න ඕනේ කියලා කෙනෙක් උල උල ඉඳගෙන කමටාම් වඩනවා. අනික අකුලෙන් ඉඳගෙන රාත් වෙයිද? ඇයි? රාත් බෝධියට බලාපොරොත්තු ඒකට ලෝභයක් ඇති වෙලා, වටිනාකමක් ඇති වෙලා, කෙලෙසයක් ඇති වෙලා, තෘෂ්ණාවක් ඇති වෙලා රාත් බෝධියට. ඒකේ වටිනාකමට ඒ වෙන ඕන එකක් කරන්න යාගේ මානසිකත්වය ඇදලා. ඒවා ටික හැදෙනකම් අර කැදෙන්නේ. ටික හැදෙනකම් හැදෙන්නේ නම් කමටාම් වඩනකොට මොකද බලාපොරොත්තු නැතුව වඩන්න. හරියට ඒ සිතේ එක පීඩන වෙන දෙයක් එක්ක ඒක මොනවා වුණත් කමක් නෑ. එතකොට තමයි අවශ්‍ය දේ වෙන්නේ. සමාජය කියන්නේ සිත බිඳුවට යනවා. මොකවත් දැනෙන්න බෑ. රාදවල් දැනෙන්න බෑ. බඩගිනි දැනෙන්න බෑ. අවුරුදු දැන් ඒක දන්නේ දැන් නම් දාන වෙලාව හරි දැන් කට්ටියේ එකක් අවදි වෙමු. දැන් එයා සමාධිය දෙන්නේ නෑ. සංපත් ස්වභාවයෙන් සංපත් තත්ත්වය කියලා සමාධිය නෙමෙයි සමාධිය ඉන්න කෙනා දන්නේ ලෞකික ලෞකික කියලා කියන්නේ ඒක වෙනම කතන්දරයක්. ලෝකික ඒක අපිට අදාළ නැති එකක්. ලෝකෝත්තර වලත් මේ සමාජයේ ලෙවල් තියෙනවා. 100ට 100ම සමාජ වෙන අවස්ථා තියෙනවා 90ක් 80ක් 50ක් 40ක් 10ක් ඒ වගේ එක එක ලෙවල් තියෙනවා. ඒකෝට ඒ වගේ පොඩි ලෙවල් එකටත් අපි අර අර අවසාන එක කියලා හිතලා මුලා වෙනයි. අවසාන එක දැකලා නැන්නේ. අවසාන එක දන්නේ නැහැ. අවසානයේ පිළිබඳ අපට අත්දැකීම නැහැ. ඒ නිසා අපි හිතනවා මේක වෙන්න පුළුවන් කියලා. හැබැයි අපිට හිතෙනවා මේක මේ ඒක ඔරිජිනල් එක නම් අවසාන එක නම් ඒ සමාධිය තුළ හටගන්න ප්‍රඥාව නැහැ. කල්පනා ශක්තිය නැහැ. කියන දේ තේරුම් ගන්නවත් මට හැකියාවක් නැහැ. එහෙනම් මේක ඔරිජිනල් එක වෙන්න බෑ. අන්න සැකයක් ඇති වෙනවා. ඊට පස්සේ තව වඩනවා. තව ටිකක් වඩනවා. ඒකෙත් එම සමාධියක ඒකෙත් එම එකක් වෙන්නේ නැහැ. ඕමෝම ගිහිල්ලා ගිහිල්ලා 100ට 100ම සිත එක බිඳුවට නිවුනොත් එදා ඒ වෙනස තේරෙනවා. එදාට හිතෙනවා දැන් නම් හරියටම හරි. එක තැනක එක අරමුණක තියෙනවා කියන එක ටිකක් ඒක විශේෂ ක්‍රියාවලියක්. කකුල ඉරිවැන්නකොට සිත කොලට යනවා. කකුලට යනවා. කොන්ද රිදෙනකොට කොන්දට යනවා. බෙල්ල රිදෙනකොට බෙල්ලට යනවා. ඇඟපත රිදෙනකොට විවේකී ඕනේ කියනකොට ඇඟට ගින් සිත. එහෙනම් මේ සිත නිතරම කැඩෙනවා. තප්පරෙන් තප්පර මේවා වෙනස් වෙනවා. මේ හැම සුළඟක් දිහා, ශබ්දයක් දිහා, ඒ කම්පනයක් දිහා, වේදනාවක් දිහා, ඉරියව් දිහා ඒ හැම දෙයක්ම බලනවා. ඒකට සිත එක අරමුණක ඉන්නේ කොහොමද? සිත එක අරමුණක ඉන්නවා කියන තීරණයට එන්නේ කොහොමද? සිත එක අරමුණක ඉඳලා නැහැ. හැබැයි මේ කියන සමාධිය තුළ එහෙම තදනින්දක ස්වභාවයක් නැහැ නේද? එහෙම එකක් නෑ. ඒක නරුණුත් කොහොමද තියෙන්නේ? ඒ වගේ ස්වභාවයකට පත් වෙන්නේ. ඉස්සෙල්ලාම සමාධිය චෙක් කරන්න පුළුවන්. සමාධියට ඉන්න ඉන්න ඉන්න කියලා දැන් සමාධියට ගියා දැන් මේ ඉස්සර කියලා ටප් කරලා බලනකොට. ඉතලා බිල ටිකක් අතේ ඉස්සරහ දාලා බලන්න. අඳුරේ මේ පොත් අල්ලලා ඇදලා ගත්තාම යා පාදු. ප්‍රතිචාරම කරනවා. ඒ කියන්නේ ඉස්සර ලොකු වේදනාවක් වුණත් එයාට දැනෙන්නේ සිත නිකන් සිතට නේ වේදනාව දැනෙන්නේ. සිත බින්දුවල නම් කාටවත් දැනෙන්නේ දැනෙන්න කෙනෙක් නැහැ. අඳුන් කුර පත්තු කළ හැම පිටුවට එයා දන්නේ හැබැයි සමාධියෙන් අවුදුනම කෑ ගන්නවා ඇඟිල්ල අල්ලගෙන කෑ ගන්නවා දැරිද බින්දුවේ හිටියොත් සිතේ සිතවිලි නැහැ තරංග නැහැ කවුද මේ පණිවිඩ ගෙනියන්නේ ගෙනියන්න කෙනෙක් නැහැ වේදනාව ඒ තැන් වල තියෙනවා තැන්පත් වල නිරෝධ සමාපත්තිය සමාජයේ නිරෝධ සමාපත්තිය කියන එක ටිකක් එක වෙන එකක් රහතන් වහන්සේලාගේ හිත කෙලෙස් සම්පූර්ණයෙන්ම නිරෝධ වුණාට පස්සේ මේ විඥාණය මේ සතරමා භූතයාගේ නිදාස් වෙච්ච ස්වභාවය. නිදාස් වෙච්ච ස්වභාවය. එයාට තේරෙනවා මේ ලෝකීයට මම මේකට අයිති නෑ වගේ. මේව මගේ නෙමෙයි වගේ තේරෙනවා. පිටසක්වල ජීවියෙක් ඉන්නේ කොහමද? ලෝකයකට ඇතුළු නම් අන්න ඒම මානසිකත්වයක්. මේ නිරෝධ සමාපත්තියට ඒපත් වෙච්ච අයට ඒම ඒම ස්වභාවයක්. නිකන් ලෝකෙ දිහා බලනකොට ඒක ඔක්කොම තමන්ගේ අයිති නෑ වාගේ. තමන් මේ වෙන ලෝකයක ඉන්නා වාගේ දැනෙනවා. එයා කියන්නේ සියෙන් ඉන්නේ. කය විචාතරම සියෙන් ඉන්නේ. නිරෝධ සමාපත්තිය කියන්නේ සියලුම මේ බුද්ධ සංස්කාර වලින් එයා නිදහස් වෙනවා. නිදහස් ලැබුවා. එතකොට ඒක සමාධියක් නොවෙන්න පුළුවන්. සමාධියක් නොවෙන්න පුළුවන්. හැබැයි ඒක තුල සමාධියක් තියෙනවා. ඒ සමාධිය අර අපි කියන සමාධිය නෙමෙයි. භාවනාව තුළින් ඒකේ අරමුණක ඉඳලා ඒ වගේ සිත බිඳුවට ගිහිල්ලා ඒ සමාධිය නෙමෙයි. දැන් අඟුලිමාල මෙම කඩුවත් අතේ තියෙන ආග්නිනකොට કોઈ සමාධියද කියලාද? පිටිපස්සෙන් ඇවිද ඇවිද යන දාරුකීර සමාධියද කියලාද නෑ. මේගොල්ලෝ නිරෝධ නිරෝධ සමාපත්තියට සමවැදුණා. එහෙනම් මේ කියන එක නෙමෙයි ඒක. ඒක වෙනම එකක්. අනිත් අනිත්‍ය දුක්ඛ අනාත්ම සිතිවිලිමින් නැති වෙන එකක් ඒ කියන්නේ මේ සිිතේ අනිත්‍ය දකින ස්වභාවයක්. ඔව් ඒගොල්ලන්ගේ සිතිවිලි වල අනේකේ මේක පේනවා. සිතිවිල්ල කෙනකොටම ඒ සිතිවිල්ලේ තියෙන ඒ අනිත්‍ය ස්වභාවය ඒගොල්ලෝ දකිනවා. ඒක ඇති වුණාට වැඩක් නෑ තව ටික වෙලාවකින් නැති වෙනවා කියලා. ඒ නිසා ඒකේ ක්‍රියාකාරීත්වයට උවමනාවක්. ප්‍රතිචාර අඩුයි.